තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති දෙකක් අපට සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැහැ. එක් දිනයක් විශේෂ කටයුත්තක් යෙදුණු නිසා පසුගිය සතියේ ලංකාව පුරාම විදුලිය ඇන හිටීම නිසා අපට සාකච්ඡාව හදිසියෙම නවත්තන්නට සිද්ධ වුණා. අද දවසේ අපි නැවත සුපුරුදු පරිදි පසුගිය සති ගණනාවක් මුළුල්ලේම අපි සාකච්ඡා කරපු බෝධිපාක්ෂික ධර්ම දේශනා මාලාවේ ඉතිරි කාරණා ටික අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි සිහිපත් කළා මුල ඉඳලම බෝධිපාක්ෂික ධර්ම 37 පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම ධර්ම 14ක් වෙන බවත් ඒ අතර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කරුණු පහ අවස්ථා බහුලක යෙදෙන ආකාරයත් අපි පැහැදිලි කරගත්තා. ඉන් අනතුරුව එක් අවස්ථාවක පමණක් යෙදෙන සමහර චෛතසික ධර්ම එමඳු චෛතසික ධර්ම 9ක් තියෙනවා. ඒ චෛතසික ධර්ම 9 පිළිබඳව තමයි අපි පසුගිය දිනවල කතා කළේ. ඒ අතරින් ඡන්දය සහ චිත්තය චිත්තය චෛතසිකයක් හැටියට මේක පරමාර්ථ ධර්මයක් හැටියට ඡන්දය චිත්තය ප්‍රීතිය පස්සද්ධිය පිළිබඳව අපි කතා කළා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඒ එක් අවස්ථාවක පමණක් යෙදෙන චෛතසික ධර්ම අතරින් తත්‍රමජ්ජත්තතා කියන චෛතසිකය. තත්ත්‍රමාජත්තතා කියන චෛතසිකයේ එහෙම වචනයක් බොහෝ දෙනාට හුරු පුරුදු නැහැ. මේක යෙදෙන්නේ උපේක්ඛා කියන නමෙන්. එතකොට උපේක්ඛාව බෝධිපාක්ෂික ධර්ම අතර එක් අවස්ථාවක පමණයි යෙදෙන්නේ. ඒ බොජ්ජංග ධර්ම හැටියට ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන්හි අවසාන බොජ්ජංග ධර්මයේ හැටියට තමයි උපේක්ඛාව බෝධිපාක්ෂික ධර්මයන්හි යෙදෙන්නේ. එතකොට එය චෛතසික ධර්මයක් හැටියට ගත්තන් පස්සේ తත්‍රමජ්ජත්තා කියන චෛතසිකය තමයි එහිදී යෙදෙන්නේ. දැන් මෙතනදී අපි තවත් යමක් කිව යුතුව පවතිනවා. අපි මෙතෙක් කතා කළ බෝධිපාක්ෂික ධර්මයන්හි චෛතසික ධර්මයක් හැටියට ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් හැටියට වෙන්ව අරගෙන කතා කිරි කතා කළා කියලා ඒවැ කිසි වෙනසක් අඩුපාඩුවක් තිබුණේ නැහැ වඩා පැහැදිලි කරගන්නට අපිට ඒක හේතු හැබැයි මේ අපි අද කතා කරන්නට යන මේ තක්‍රමජ්ජත්තතා කියන චෛතසිකය චෛතසික ධර්මයක් හැටියට උපේක්ෂාවෙහිදී යෙදෙන්නේ එය තමයි. නමුත් తත්‍රමඤ්ඤතතා කියන චෛතසිකයෙන් විතරක් අර උපේක්ඛා කියන ගැඹුරු පුළුල් ගුණය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒතර උපේක්ඛා කියන තැන තව ප්‍රඥාව ඇතුළු ගොඩාක් චෛතසික ධර්ම යෙදිලා තමයි අර උපේක්ෂාව නැමැති ගුණය යම් කෙනෙක් තුළ ප්‍රගුණ වෙන්නේ. එතකොට ඒ ගුණය ගැන කතා කරනකොට ඒ ගුණය අපි වෙනකොට හඳුනා ගන්නවා නම් චෛතසික ධර්මයකින් එතනදී මූලික වෙන්නේ තත්ත්මජ්ජත්තතා කියන චෛතසික ධර්මය. දැන් මේ කියන කතාව මම හිතන්නේ වැටහෙනවා ඇති කියලා. ඒ කියන්නේ දැන් සද්ධාව කියලා ගත්තාම සද්ධා චෛතසිකය අපි වෙන් කරලා කතා කළාම ඒ සද්ධා චෛතසිකයේ තියෙන ගුණාංග ටික සියල්ල සාකච්ඡා කරනකොට අර සද්ධාවේ අදාළ අර්ථය අපට හුඟක් පැහැදිලි වෙනවා. ඊළඟට වීරය ගැන කතා කළාම වීරය චෛතසිකයේ තියෙන ගති ලක්ෂණ ටික කතා කළාම අපට සමස්ත වීරය පිළිබඳව යම් අදහසක් එනවා. අන්න ඒ වගේ අපි මෙතෙක් කතා කරපු කාරණාවල චෛතසික ධර්මය පැහැදිලි කරගත්තාම එහෙම නැත්නම් මේ පරමාර්ථ ධර්මය පැහැදිලි කරගත්තාම එයින් කියවෙන ඒ සමස්තය ආවරණය වෙන ගතියක් තිබුණා. හැබැයි මේ පත්‍රමජ්ජත්තතාවය සහ ඊළඟට අපි කතා කරන විතර්ක චෛතසිකය විතර්ක චෛතසිකය කියලා කියන්නේ සම්මා සංකප්පය. ඒතර සංකප්පය කියලා කියන්නේ බොහෝ චිත්තචෛසික ධර්මයන් එකතු වෙලා යෙදෙන මානසික తত্ত্বයක්. එතකොට මේ මානසික తত্ত্বයේ මූලික පරමාර්ථ ධර්මයේ හැටියට කතා කරන්න වෙන්නේ විතර්කචෛසිකෙන් තමයි. හැබැයි විතර්කචෛසිකෙන් විතරක් අර සියල්ල ආවරණය වෙන්නේ නැහැ. විතර්කචෛසිකේ පරමාර්ථ ධර්මයක් හැටියට හඳුනාගෙන ඒන් පරිබාහිරව තව හුඟක් චෛතසික ධර්මයන් එකතු වෙලා තමයි ඒ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්පයන් ගොඩ නැගෙන. එතකොට ඒවා ඒවා පුළුල් මනෝභාවයන්. එතකොට මේ මනෝභාවයට මූලික වෙන චෛතසික ධර්මය තමයි අර පරමාර්ථ ධර්ම හැටියට වෙන් කරගත්තාම අපි වෙනවා හඳුනා ගන්න. ඉතින් ඒ නිසා මේ බෝධිපාක්ෂික ධර්මවලදී අපි පරමාර්ථ ධර්මයක් හැටියට දැන් අපේ රේරුකාණේ මහානායක හඳුරෝ බෝධිපාක්ෂික ධර්ම විස්තරය කරනකොට උන්වහන්සේ චෛතසික ධර්ම හැටියට වෙන් කරලා නෙමෙයි කතා කරන්නේ කෙලින්ම ඒ බෝධිපාක්ෂික ධර්ම හැටියට. එහෙම කතා කරගෙන ගිහින් අවසානයේට උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්ම හැටියට 37ක් වශයෙන් කතා කරපුවා පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් පරමාර්ථ ධර්ම 14කට බෙදෙනවා කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. දැන් අපි මේ සාකච්ඡාවේදී ඒ ධර්ම වශයෙන් 37ක් හැටියට වෙන වෙනම කතා කරනවට වඩා අපි ඒ ටික ඔක්කොම කැටි කරලා සංක්ෂිප්ත කරලා පරමාර්ථ ධර්ම හැටියට 14ක් වශයෙන් කතා කිරීම තමයි ආරම්භ කළේ වඩා පහසුව සඳහා කාටත් ඒ කරුණු හොඳින් තේරුම් ගන්නට උපකාරයක් හැටියට. එතකොට එහෙම කතා කරද්දී අපි ඒ පරමාර්ථ ලක්ෂණය වගේම එය භාවිතයේදී යෙදෙන විදිහ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළා. ඒ නිසා පරමාර්ථ ධර්මයක් හැටියටත් මනෝභාවයක් හැටියටත් එය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක අඩුපාඩුවක් නැතුව අපි කතා කළා. මේ තත්ත්වමඤ්ඤත්තා චෛතසිකයේදී මේ කාරණය විශේෂයෙන් අවධාරණය කරන්නට ඕන උනේ මේ චෛතසිකය ගැන කතා කරනකොට අර උපේක්ඛාවේ කියන පුළුල් ගැඹුරු ගතිය අපට පේන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් උපේක්ඛාව කියන්නේ වෙනම එකක් නේද මේ තත්ත්වමඤ්ඤත්තාව කියන්නේ වෙනම එකක් නේද වගේ හැඟෙන්න පුළුවන් ඒ නිසායි මූලික වශයෙන් මේ ටික පැහැදිලි කළේ తත්‍රමඤ්ඤතතා කියන චෛතසිකය තුල තමයි ඒ චිත්තචෛතසික ධර්මයන් සමතුලිත කරන ගුණය පරමාර්ථ වශයෙන් දෙන්නේ උපේක්ඛාව පාරමිතාවක් හැටියට බ්‍රහ්ම විහාරයක් හැටියට අපි වර්ධනය කරනකොට එතන తත්‍රමඤ්ඤතතා ගුණය මූලික කොටගෙන ප්‍රඥාව ඇතුළු තව ගොඩාක් චෛතසික ධර්මයන් ඒකරාශී වෙලා ගොඩ නැගිච්ච තා පුළුල් මනෝභාවයක් තමයි එතනදී උපේක්ෂාව හැටියට අපි හඳුනාගත යුත්තේ. ඉතින් ඒ නිසා අපි මෙතනදී තත්ත්‍රමඤ්ඤත්තතා චෛතසිකයෙන් අදහස් කරන්නේ කොමක්ද? උපේක්ෂා නැමැති පුළුල් ගුණයෙන් එහෙම නැත්නම් උපේක්ඛා පාරමිතාවෙන් සහ උපේක්ඛා බ්‍රහ්ම විහාරයෙන් කුමක්ද අදහස් කෙරෙන්නේ කියන මේ දෙපැත්තම අපි මෙතනදී සාකච්ඡා කරනවා. එතකොට අර බොජ්ජංග ධර්මයක් හැටියට යෙදෙනකොට විශේෂයෙන්ම තත්ත්‍ර මජ්ජත්තතා ගුණය තමයි එහිදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ තත්ත්‍ර මජ්ජත්තතා කියලා මේ වචනේ කිව්වට ගොඩක් දෙනෙකුට ඒක හුරු පුරුදු නැහැ. ටිකක් අභිධර්මයේ හදාරලා තියෙන අය ඒ වචනේ අහලා තියෙනවා. දැන් අපි මහානායක හාමුදුරුවෝ ඒක විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා ටිකක් පැහැදිලි කරගත්තාම අපිට මේ කියන කාරණේ වඩා තේරුම් ගන්න පුළුවන්. රේරුකාට මහානායක හාමුදුරුවෝ මේ චෛතසික ධර්මය පැහැදිලි කරනවා මේක සෝබන සාධාරණ චෛතසික ධර්මයක් හැටියට තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ කුසල සිත්වල යෙදෙන කුසල චෛතසික ධර්මයක් තමයි తත්‍ර මජ්ජත්තත. එහෙම නැත්නම් මේ උපේක්ඛාවට උපකාර වෙන ගුණය වෙන්නේ. ඒක නායකහරු මේ විදිහට පැහැදිලි කරනවා. චිත්ත චෛතසිකයෝ ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් සමූහ වශයෙන් උපදින්නෝය. එකිනෙකින් වෙන් නොකල හැකිසේ බැඳී උපදනා වූ ධර්ම රාශියක් ඇති සෑම ධර්මයකටම වෙන් වූ කෘත්‍යයක්ද ඇත්තේය. සියල්ලම එක්වීමෙන් සිදුවන සර්වසාධාරණ කෘත්‍යයක්ද ඇත්තේය. මිනිසුන් සමූහයක් එක්වී ගයක් සාදන කල්හි ගල්ගෙන ඒම, බදාම ඇනීම, ගල් බැඳීම යනාදී කෘත්‍යයන් ඒ ඒ අය විසින් වෙන වෙනම කරනු ලැබේ. සෑම කරන ක්‍රියා සියල්ලේම එක්වීමෙන් ගිය තැනීම නැවති ක්‍රියාව වේ. එමෙන් චිත්තචෛසික පිණ්ඩයක ඇති ධර්මයන් විසින් වෙන්වෙන් වශයෙන් සිදු කරන කෘත්‍ය රාශියක්ද ඇත්තේය. සමූහයටම අයත් වූ ප්‍රධාන කෘත්‍යක්ද ඇත්තේය. සාමූහික කෘත්‍ය නම් දීම් ගැනීම ආදිය. දෙදෙනෙකු විසින් එක්ව බරක් ඔසවාගෙන යෑමේදී ඒ දෙදෙනාගෙන් එකකු එක්ව එකකු වේගයෙන් යන්නටත් එකකු සෙමින් යන්නටත් සූදානම් වුවහොත් ඔවුන් දෙදෙනාටම දෙදෙනාට ඒ බර ගෙන හැකි නොවන්නේය. එය ගෙන හැකි වීමට නම් දෙදෙනා විසින්ම සමව ගමන් කළ යුතුය. එමෙන් එමෙන්ම එක් සාමූහික ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් පහළවන්නා වූ චිත්තචෛසික පින්ඩයක තම තමා විසින් wen wen වශයෙන් සිදු කරන ක්‍රියාවන්ගේ වේග සමත්වයක් තිබිය යුතුය. සිදු කරන ප්‍රධාන කෘත්‍යයට ගැළපෙන පරිදි ධර්මයන්ගේ වේග සමත්වය නොහොත් වේගයන් සම කරන ධර්මය తත්‍රමජ්ජත්තාවය. දැන් නායක හඳුරු මේක පැහැදිලි කරගන්නට උදාහරණයක් වශයෙන් දක්වන්නේ ගෙයක් හදනකොට ප්‍රධාන කාර්යය තමයි ගේ හැදීම නැමැති මූලික කෘත්‍යය. දැන් ගේ හදනවා කියන කෘත්‍ය සිද්ධ වෙන්නේ බදාම ඇනීම, ගල් බැඳීම, ගල්ගෙන ඒම, වහලය සැකසීම, වහලේ ලී හරි යකඩ හරි ඒවා සකස් කිරීම, එහි උළු හරි එහෙම නැත්නම් පොල්ලතු හරි වෙනත් තහඩුවක් හරි සෙවිලි කිරීම මේ ආදී ගොඩාක් දේවල් වලින් තමයි ගෙයක් සකසනවා කියන එක සම්පූර්ණ වෙන්නේ. එතකොට දැන් මෙහි වෙන වෙන කටයුතු තියෙනවා. මේෂන් uh, බාසුන් හැලා විසින් කියන්නේ පෙදරේරුවන් විසින් කළ යුතු කටයුතු තියෙනවා වඩු බාසුන් හැලා විසින් කළ යුතු කටයුතු තියෙනවා ඊළඟට විදුලි ඉංජිනේරුවන් විසින් කළ යුතු කටයුතු තියෙනවා මේ මේ සියලු දෙනාගේම කාර්ය සමූහය එකට එකතු වුනහම තමයි දැන් අර ප්‍රධාන කාර්ය සිද්ධ දැන් අර අර වෙන වෙනම කරන අයගේ කටයුතු සම්පූර්ණ වුණේ නැතිනම් ඒවාහි යම්කිසි අඩුපාඩුවක් හිටියොත් අර සමස්ත කාර්යයේ යම් යම් දුබලකම් හිටිනවා දැන් අපිට පේනවානේ පාරක් හදනකොට එක පිරිසක් පාර කාපට් කරගෙන යනවා ඊට පස්සේ උන වතුර බට දාන්න හරි එහෙම නැත්නම් වෙනත් මොනවට හරි අවශ්‍යතාවයකට ආයෙත් ආ පිරිසක් ඒක හාරගෙන යනවා ඊට පස්සේ ඒක හරියට වහන්නේ නැහැ ඊට පස්සේ ඒක කැඩිලා බිඳිලා යනවා එතකොට අර සමස්ත මාර්ගය අබලං වෙන්නට තමයි අර එක එක්කෙනාගේ දුර්වලකම් හේතු එතකොට මේ සියලු දෙනා සාමූහිකව එක්වන්ව මේ ප්‍රධාන පරමාර්ථය තේරුම් අරගෙන කටයුතු කළොත් විතරයි ඒ ඒ ප්‍රධාන වැඩේ හරියට කෙරෙන්නේ. අන්න ඒ වගේ මහානායක හඳුරෝ මෙතන පැහැදිලි කරනවා මේ චිත්තචෛතසික ධර්ම සමූහයක් එකට එකතු වෙලා කෙරෙන ප්‍රධාන කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි යමක් දෙන එක, යමක් ගන්න එක, ආහාර අනුභව කරන එක, එතකොට බලන එක, ඇවිදින එක අතපය ඔසවන දිගාරින එක මෙහිම ප්‍රධාන කෘත්‍යයන් මේ ශරීරයේ සිද්ධ වෙනවා. කායිකවත් මානසිකවත්. දැන් මේ කටයුතු කෙරෙන්නේ එක සිතකින්වත් එක චෛතසික ධර්මයකින්වත් නෙමෙයි. මේවා කෙරෙන්නේ චිත්ත චෛතසික ධර්ම බොහෝමයකින්. අපි මේට ඉහතදී කතා බහ කළා අර අසම්මෝහ සම්පජඤ්ඤය ගැන එහෙම කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අකුල ඔසවනකොට අපිට අඩිය තියලා යනවා ඒ කියන්නේ ඇවිදගෙන යනවා කියන එක එක ප්‍රධාන ක්‍රියාවක් හැටියට පෙනුනට ඒක ඇතුලේ පුංචි පුංචි ක්‍රියා සමූහයක් තියෙනවා කකුල ඔසවන්නට ඕන කියන සිතක් පහළ වෙනවා ඊට පස්සේ ඒ සිතට අනුව චිත්තජ වායෝ ධාතුවක් ගොඩනැගෙනවා එතකොට චිත්තජ වායෝ ධාතුවෙන් කය පුරාම අර කර්මන්නේ වූ රූප කලාප ක්‍රියාත්මක වෙනවා එතකොට ඒවා නිසා අර කයේ කකුලේ තිබිච්ච පඨවි ආපෝ බහුල රූප කලාප වෙනුවට වායෝ තේජෝ බහුල රූප කොටාස හටගන්න. ඒ හටගන්නකොට ඒ හටගත් රූප කොටාස එහිම බිඳී යනවා. අර කකුල ඔසවන්නට ඕන කියන සිතුවිල්ල නිසා ඇතිවෙච්ච වායු වේගය නිසා ඊට ඉහලින් ඊට ඉහලින් ඊට ඉහලින් රූප කොටාස ඇති වෙනවා. ඇති වෙන ඇති වෙන තැනම රූප කොටාස බිඳී යනවා. ඒ රූප කොටස් වලට එතනින් එහාට යාමේ හැකියාවක් නැහැ. නමුත් අර චිත්තයෙන් උපන්නා වූ වායෝ ධාතුවේ තල්ලු කිරීම නිසා එතන හටගත්තු රූපය එතන නිරුද්ධ වෙනකොට ඊළඟ තල්ලු කිරීමෙන් ඊළඟ රූප කොටාසෙ ඊට ටිකක් ඉහළින් හටගන්න. ඊළඟ රූප කොටාසෙ ඊට ඉහළ. මෙහෙම මෙහෙම රූප සමූහයක ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි කකුල එසවෙන්නේ. ඊට පස්සේ කකුල ඉදිරියට ගෙනියන්නට ඕන කියන සිතක් පහළ ඒ සිතට අනුව පහළ වෙන වායෝ තමයි ඉදිරියෙන් ඉදිරියෙන් පහළ වෙන රූප කොටස ගොඩනැගෙන්නේ. ඊළඟට කකුල පහත් කරන්නට ඕන කියන සිතක් ඇති වෙනවා. ඒකෙන් ඇති වෙන වායෝ ධාතුවේ පෙළඹවීමෙන් තමයි පඨවි ආපෝ බහුල රූප කොටස යලි යලි පහතින් පහතින් හටගෙන කකුල බිම හිටින්. ඊට පස්සේ ඒ කකුලට බර දීලා අනිත් කකුල ඔසවන්නට ඕන කියන සිතක් පහළ ඒ අනුව තමයි ඊළඟ කකුල මේ විදිහේ චිත්තචෛසික ධර්මයන් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් එක්කලා තමයි අර කකුල ඔසවලා තියලා ඊළඟ කකුල ඔසවලා තියලා මේ ගමන නැමැති ක්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් මේ ටික ඔක්කොම සමතුලිත උනේ නැතිනම් දැන් අපිට සිත ගැන පැත්තකින් තිබ්බ වුණත් කකුල් දෙක අපිට හරියට සමබරව එක කකුලකට බර දීලා අනිත් කකුල උස්සන එක ගැන අපි කල්පනාවෙන් නොහිටියොත් එහෙම කකුල පැටලිලා ඇදගෙන වැටෙනවා. ඊළඟට අපිට පේනවා දැන් අපි අනපේක්ෂිත විදිහට යම් තැනක අපි හිතමු තනිතලා භූමියයි තියෙන්නේ කියලා හිතාගෙන යනකොට ඒ පොළවෙම අපි නොදැක අපිට පේන්නේ නැතුව පොඩි අපි හිතමු අඟල් භාගයක පොඩි පහත් බවක් ගැට්ටක් තියෙනවා. ගල් භාගයක අඟලක පොඩි ගැටයි. ඒතර මේක මහ දෙයක් නෙමෙයි. හැබැයි අපි අනපේක්ෂිත විදිහට අර පොළව සමයි කියලා හිතාගෙන අඩිය තියෙනකොට අර අඟල් භාගයක අඟලක ප්‍රමාණය කකුල පහත් වීම තුල සම්පූර්ණම උලුක්කුවක් ඇති වෙන්නට පුළුවන්, මාංශ පේශි ඉරෙන්නට පුළුවන්, අස්ති බිඳෙන්නට පුළුවන්, ඇදගෙන වැටෙන්නට පුළුවන්, බරපතල අර්බුදයක් වෙන්නට පුළුවන්. මේ අඟලක අඟල් භාගයක වෙනස. නමුත් ඒ වෙනසට රූප කොටාස සැකසෙන්නට සිත විසින් මෙහෙवला නැහැ. ඒක අපේක්ෂා කරලා නැහැ. ඒකට අනපේක්ෂිත විදිහට තමයි අර කය පහලට යන්නේ. එතකොට මේ පුංචි වෙනස්කමත් එක්කලා සමස්ත කයටම බරපතල හානියක් වෙන්නට පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ රූප කොටාස අපිට හරියට ඒ ගමන නැමැති ක්‍රියාව අඛණ්ඩව පවත්ව ගන්නට පය ඔසවලා තියනවා ඒ පාදයට බර කරලා ඊළඟ පාදයේ තියනවා මේ විදිහෙන් මේ කය සමබර කරගෙන යන්නට සමස්ත ගමන නැමැති ක්‍රියාවලිය સિદ્ધ කරන්නට කය සමබරව තියෙන්නට ඕන කකුල් වල සමබරතාවයේ තියෙන්නට ඕන ඒ කකුල් වලට බර දැරීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නට ඕන ඊට අදාළ රූප කලාප ගොඩ නැගෙන්න ඕන මෙහෙම ක්‍රියා සමූහයක් ඒක ඇතුලේ තියෙනවා ඒ රූපය ගත්තා අන්න ඒ වගේ තමයි මහානායකහරු පැහැදිලි කරන්නේ මේ සිත සිත ක්‍රියාත්මක වෙනකොට එක වැඩක් කරන්න චිත්ත චෛතසික ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඒ සමූහයම ක්‍රියාත්මක වෙලා තමයි අර දීම, ගැනීම, බැලීම, ඇවිදීම වැනි එක් ක්‍රියාවකින් මේ රූප කොටස හසුරවන්නට චිත්ත චෛතසික සමූහයක් ක්‍රියාත්මක. ඒ ඒ ක්‍රියාත්මක වෙන චිත්ත චෛතසික ධර්මයන් ඔක්කොම එකතු වෙලා එක වැඩක් කරනවා වගේම අර ගේ හදනවා වගේ එක් එක් චිත්තයට එක් එක් චෛතසික ධර්මයට වෙන වෙන වැඩක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ඇසින් රූපයක් දකිනවා කියලා ගත්තාම ඒ දැකීමේදී මුලින්ම ඇති වෙන්නේ භවාංග චලනය. ඊට පස්සේ භවංග උපච්ඡේදක. ඒ කියන්නේ භවංග චිත්ත පරම්පරාව ඡේදනය වීම. ඊට පස්සේ පංචද්වාර වජන. පංචද්වාර වජන සිතින් කරන්නේ මොකක්ද? අර කොහෙන්ද මේ අරමුණ ආවේ කියලා විමසා බලන එක. ඒ සිතින් ඒ කෘත්‍ය පමණයි කරන්නේ. ඊට පස්සේ චක්කු ඇසට තමයි මේ රූපේ අරමුණුනේ කියන සංඥා වෙනකොටම ඒ අරමුණ ගනිමින් චක්කු විඥානයක් පාලනවා. එතකොට චක්කු විඥානයෙන් කරන්නේ රූපය ගන්නා බව පමණයි. වෙන දෙයක් ඒකට කරන්න බෑ ඒක හැමම නිරුද්ධ ඊළඟ සිතෙන් තමයි සම්පටිච්චන අර අර ගත්තු අරමුණ පිළිගන්නේ ඒ සිතෙන් ඒ පිළිගැනීමේ කෘත්‍ය સિદ્ધ කරලා හැමම අභාව ප්‍රාප්ත ආය වෙන කාර්යයක් ඒකෙන් කෙරෙන්නේ ඊළඟට තමයි සම්තිරණ සම්තිරණ කියලා කියන්නේ කුමක්ද මේ දැකපු දේ කියලා සොයලා විමසලා බලන ගතිය ඒකෙන් ඒ කාර්ය විතරයි කරන්නේ හැමම නිරුද්ධ වෙනවා ඊට පස්සේ වොත්තපන වොත්තපන කියලා කියන්නේ මේ අසවල් රූපයයි. මේ මම ප්‍රිය දෙයක්, මේ අප්‍රිය දෙයක්, මේ මිතුරෙක්, මේ හතුරෙක් ආදී වශයෙන් අවසාන නිගමනය ඇති කරන සිත. එතකොට ඒ වොත්තපන සිතෙන් මේ ව්‍යවස්ථාපන කෘත්‍ය පමණයි සිද්ධ කරන්නේ කියලාම නිරුද්ධ ඊට පස්සේ තමයි මේ ව්‍යවස්ථාපන සිතෙන් ඇති කරපු තීරණය පදනම් කොටගෙන ලෝභ සහගත හෝ ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත හෝ ජවන චිත්ත පරම්පරාවක් එතනින් එහාට ජවන් සිත් හතක් ඇති ඊට පස්සේ නැවත තදාරම්මන කිහිපයක් ඇති වෙලා නැවත භවංග පතනයේ සිට. දැන් මේ සිත් සමූහයකකින් අවම වශයෙන් බොහෝ විට සිත් 17කින් පමණ කෙරෙන මේ වෙන වෙන කෘත්‍ය සමූහයකගෙන් තමයි අවසානයේ රූපයක් දැක්කා කියන මේ පොඩි දෙයක් සිද්ධ වෙන්නේ. ඒ පොඩි දේ සිද්ධ වෙන්නටත් ඔය එක චිත්ත වීතියකින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. චිත්ත වීති බොහෝ ගණනක් ඇති වෙලා ඊට පස්සේ ඒ ඒක මනෝද්්වාරයෙන් අරගෙන ඊට පස්සේ මනෝද්්වාරයෙන් අනුබන්ධක චිත්ත වීති සමූහයක් ඇති වෙලා මේ චක්කුද්්වාරික චිත්ත වීති සහ මනෝද්්වාරික චිත්ත වීති දහස් ගණනක් ලක්ෂ ගණනක් ඇති වුණාට පස්සේ තමයි අපට එක රූපයක් පැහැදිලිව පේන්නේ. දැන් රූපය දිහා රූපය බලනවා එහෙම නැත්නම් රූපය දැක්කා කියන මේ එක පොඩි වැඩක් ඒක එක වැඩක් හැටියට අපිට පේන්නේ. ඒක එක වැඩක් හැටියට පේනකොට ඒ වැඩේ කරන්න චිත්තචෛසික ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා. චිත්ත වීති සමූහයක් ක්‍රියාත්මක එතකොට දැන් අර කිව්ව අර පංචද්වාර වජ්ජන ඊට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවනාදි වශයෙන් මේ වෙන වෙනම සිත්වල නම් ටිකක් කිව්වනේ ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික වෙනස් වෙනස් ආකාරයේ චෛතසික සමාන චෛතසිකක් තියෙනවා සාධාරණ චෛතසික ඒ කියන්නේ සම්බචිත්ත සාධාරණ චෛතසික නම් හැම සිතකම සමානව යෙදෙනවා ප්‍රකීර්ණක චෛතසික සමහර විටක යෙදෙනවා ඊළඟට සෝබන සාධාරණ චෛතසික සෝබන සිත්වල කුසල් සිත්වල විතරයි යෙදෙන්නේ ඊට පස්සේ අකුසල චෛතසික අකුසල සිත්වල පමණයි යෙදෙන. ඒ විදිහට ඒ සිතේ ස්වરૂපය අනුව එහි යෙදෙන චෛතසිකයක් වෙනස් ඊට පස්සේ චෛතසික අපි හිතමු එක සිතක 20ක් යෙදෙනවා නම් ඒ චෛතසික 20 වෙන වෙන වැඩ තමයි කරන්නේ. දැන් අපි හිතමු සබ්බචිත්ත සාධාරණ චෛසික ගත්තන් පස්සේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රය මානසිකාරය. ඒතකොට පස්සෙන් කරන්නේ ස්පර්ශ කිරීම. අරමුණ ස්පර්ශ කිරීම. ඊට පස්සේ වේදනා චෛසිකයෙන් කරන්නේ අරමුණේ රසය හඳුනා ගැනීම. ඊට පස්සේ සංඥා චෛසිකයෙන් කරන්නේ අරමුණේ සටහන ගැනීම. චේතනා චෛසිකයෙන් කරන්නේ අරමුණ පිළිබඳව යම්කිසි අදහසක් ගොඩ නැගීම. එහෙම නැත්නම් ඒ පිළිබඳව ක්‍රියාකාරී බලය ඒ ඒ අරමුණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ බලය යොදන්නේ චේතනා. එතකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා. ඒකග්ගතා කියලා කියන්නේ අපි පෙර දිනක සිහිත පැහැදිලි කරගත්ත ඒ අරමුණෙහි ගත හැකි ආකාර දහස් ගණනක් තියෙනවා, අසංඛ්‍ය ගණනක් තියෙනවා. ඒයින් එක් ස්වરૂපයකින් ඒ සිතට ඒ අරමුණ ගන්නට උදව් කරන ගතිය තමයි ඒකග්ගතා චෛතසිකය. එතකොට ජීවිතින්ද්‍රිය ජීවිතින්ද්‍රිය චෛතසිකයෙන් තමයි මේ චිත්ත පරම්පරාව එකකට එකක් වෙනස් නොවි අර උත්පත්ති කර්ම වේගයෙන් ඇතිවෙච්ච චිත්ත පරම්පරාව විනාශ වෙන්නේ නැතුව එකකට එකක් සම්බන්ධතාවයේ තියාගෙන එකකට පස්සේ එකක් සිතුවිලි ඇති කරමින් මේ චිත්ත පරම්පරාව පවත්වන්නට උදව් කරන්නේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය. එතකොට මානසිකාර මානසිකාර චෛසිකෙන් තමයි නැවත නැවත අර අරමුණ සිහි කරන්නට අරමුණ වෙත යොමු වෙන්නට අවධානය යොමු කරා. දැන් එතකොට මේ චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසික හත ගත්තාම උනත් ඒ චෛතසික ධර්ම වෙන වෙන වැඩ කරන්නේ. වෙන වෙන වැඩ කළාට එක සිතක යෙදෙනවා අර සිතෙන් කරන එක කෘත්‍යයක් කරමින්. ඊට පස්සේ ඒ වගේ සිත් සමූහයක් පහළ වෙනවා ඒවැයි චෛතසිකත් වෙනවා සිතත් වෙනවා එතකොට චෛතසික වලින් වෙන වෙන වැඩ කරනවා සිත විසින් වෙන වෙන වැඩ ඒ වගේ වෙන වෙන වැඩ කරන චෛතසික සමූහයකුත් වෙන වෙන වැඩ කරන සිත් සමූහයකුත් එකතු වෙලා තමයි ඇහින් දැක්කා කියන එක වැඩක් කෙරෙන්නේ. දැන් ඒකයි මහානායක අර උපමාවෙන් කියන්නේ ගේ හදනවා වගේ ගේ හැදීම නැමැති එක කාර්යයක් ප්‍රධාන කාර්යයක් තියෙනවා ඒ සඳහා ඉතින් gadol කපන එකද gadol පුච්චන එකද gadol අදින එකද ඊට පස්සේ බිත්ති බඳින එකද සිමෙන්ති අනන එකද වැලි ගොඩ දාන එකද වැලි ගේන එකද වැලි ගෙනල්ලා බදාම හැටියට අනන එකද ඒක තියලා බිත්තිය බඳින එකද කපරාරු කරන එකද වහල සෙවිල්ලන එකද වයරින් කරන මේ ගොඩාක් වැඩ කටයුතු එතකොට ඒවේ මූලික කටයුතු තියෙනවා ඒව බැඳිච්ච අතිරේක කටයුතු තියෙනවා මේ සියල්ලේ ඒක රාශීත්වයෙන් තමයි ගයක් හදනවා කියන එක එක කෘත්‍යයක් නිමාවටපත් අන්නේ වගේ අපට චිත්තචෛසික ධර්මයන්ගෙන් එක ප්‍රධාන කාර්යයක් අහනවා දකිනවා කියන මෙවැනි එක කෘත්‍යයක් කරන්නට සිත් සමූහයක් පහළ වෙනවා ඒ සිත් වලින් වෙන වෙන කෘත්‍ය කරනවා ඒ සිත් වල චෛතසික ධර්ම තියෙනවා ඒ චෛතසික ධර්ම වලුත් වෙන වෙන කාර්යයන් කරනවා එතකොට මේ සියලු චෛතසික ධර්මත් සියලු සිත් සමූහයත් ඔක්කොම සමබර වෙන්නට ඕන අර අහනවා දකිනවා කියන එක කාර්ය කිරීම සඳහා එතකොට මේ සමතුලිත බව සහ ඒ එකට යන ගතිය තිබුණේ නැත්තම් මහානායකහර උදාහරණයක් හැටියට කියනවා දැන් අපි හිතමු බරක් දෙන්නෙක් විසින් ඔසවගෙන යනවා අපි හිතමු බරපතල කොටයක් හරි එහෙම නැත්නම් වෙනත් මොනවා හරි දෙයක් දෙදෙනෙක් එක්කලා ඔසවගෙන යනවා. එහෙම දෙදෙනෙක් එක්කලා ඔසවගෙන යනකොට එක්කෙනෙක් කකුල වේගවත් කරලා ඉක්මනින් යනවා අනිත් එක්කෙනා හිමින් යනවා. එතකොට එක්කෙනෙක් වේගවත් වෙලා අනිත් එක්කෙනා හිමින් ගිය ගම අනිවාර්යෙන් ඇදගෙන වැටෙනවා. මේක වැඩි දුර ගෙනියන්න බෑ. එතකොට දැන් මේ කොටේ හරි මේ බර ඔසවාගෙන යන්න නම් වැඩි වේලාවක් අර දෙදෙනාම ඒ දෙදෙනාගේම පාතැබීමේ වේගය වේග සමතාවයක් ඇති වෙන්නට. ඒ වේග සමතාවයක් ඇති වුණොත් තමයි මේ මේ වැඩේ කරන්න අන්න ඒ වගේ මහානායක හරු මෙතන පැහැදිලි කරන්නේ අර චෛතසික සමූහයක් සිත් සමූහයක් එකතු වෙලා ඇසීම බැලීම නැමැති එක කෘත්‍යයක් කරනකොට මේ ප්‍රධාන කෘත්‍ය සම්පූර්ණ කිරීම සඳහා අර චිත්ත චෛතසික සමූහයේම යම්කිසි වේග සමතාවයක් තියෙනවා. එතන වේග කියලා කිව්වහම සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන වේගය හැම සිතකම එකයි. චිත්තක්ෂණය කියන එක හැම එකකටම එකයි. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අර අර චිත්තචෛතසික ධර්මයන් අතර තිබිය යුතු අන්තර් සම්බන්ධතාවය ගැනයි මේ කියන්නේ. ඒ අන්තර් සම්බන්ධතාවයේ වේගය සමාන වෙන්නට. ඒවට යෙදෙන බලය සමාන වෙන්නට ඕන. අර ඒකට තමයි අර බරක් ගෙනියාම පිළිබඳ උදාහරණයක් කිව්වේ ඒක පැහැදිලි කරගන්න තේරෙන්නේ. එතකොට මේ බර ගෙනියනකොට මේ දෙදෙනාගේ වේග සමතාවයක් ඇති වුනේ නැත්නම් ඒක ගෙනිය ගන්න බැරුව අතරමඟ ඇද වැටෙනවා වගේ මේ චිත්තචෛතසික ධර්මයන් අතර වේග සමතාවයක් තිබුණ නැත්නම් ඒ සියල්ල එකතු වෙනා කරන ප්‍රධාන කෘත්‍යයට බාධා පැමිණෙනවා. එතකොට ඇසීම දැකීම නැමැති මේ එක පොඩි වැඩක් කරන්නට පවා අපට තියෙන්නට ඕන අර චිත්තචෛතසික ධර්මයන්ගේ යම්කිසි සමතුලිත කරන ගතියක්. එතකොට ඒ ගතිය තමයි ඒ චිත්තචෛසික ධර්මයන්ගේ වේග සමතාවයේ ඇති කරන ගුණය තමයි මේ తත්‍ර මජ්ජත්තතා කියලා හඳුන්වන්නේ. එතන අන්නේ ගුණය වඩා දියුණු කිරීම තුළ තමයි අර උපේක්ඛා උපේක්ඛා කියන මනෝභාවය ඇති කරන්නට මේ తත්‍ර මජ්ජත්තතාවය තමයි මූලික වෙන්නේ. එතකොට අපි මුලින් පැහැදිලි කළා මේ තත්ත්වමජ්ජත්තා කියන චෛතසිකයෙන් විතරක්ම අර අපට උපේක්ඛා නැමැති පුලුල් පාරමිතාව බ්‍රහ්ම විහාරය අපට හඳුනා ගන්න බෑ. එතන තව මනෝභාවයන් ගොඩක් තියෙනවා. හැබැයි මූලික වෙන්නේ මේ ගුණය. මේ මේ වේග සම කරලා චෛතසික ධර්මයන් සම කරලා ඒ සමබර කරන ගතිය. ඒ සමබර කරන ගතිය තිබුණේ නැතිනම් කොහොමවත් අර தත්වයන් ගොඩනගන්න බෑ. හැබැයි ඒ සමබර தත්වේ ගොඩනගා ගන්නට අපිට තවත් මනෝභාවයන් උදව් ප්‍රඥාව විශේෂයෙන් උදව් දැන් අපි මේ ඉහතදී පැහැදිලි කරලා දීලා තියෙනවා අපට උපේක්ෂාව දල වශයෙන් දැන් විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය වගේ ගත්තන් පස්සේ උපේක්ෂාව දහ ආකාරයකින් විස්තර කරනවා එක් එක් තැන්වල යෙදෙන උපේක්ෂා පිළිබඳව අපිට සාමාන්‍යයෙන් තේරුම් ගැනීමේ පහසුව සඳහා අපිට උපේක්ෂාවේ අවස්ථා තුනක් අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ කියන්නේ මේ අරමුණු පිළිබඳ මධ්‍යස්ත වීමේ ගතිය අපිට ක්‍රම තුනකට බොහෝ අවස්ථාවල ඇති වෙන්නට පුළුවන්. ඒ ඒ බොහෝ අවස්ථා ඒ ඇති වෙන ක්‍රම තුනෙනොත් ක්‍රම දෙකක් අපට බහුලව හඳුනා ගන්නට පුළුවන්. ඒ ක්‍රම තුන තමයි මූලික වශයෙන් අපි ගොඩක් දෙනෙකුට අඥාන බව නිසා අර අරමුණු කෙරෙහි යම්කිසි මධ්‍යස්ත බවක් ඇති වෙන්නට පුළුවන්. අඥාන බව නිසා කියලා කියන්නේ යමක් සිද්ධ වෙනකොට ඒ සිදුවෙන දේ හරියට පැහැදිලි නැහැ. ඒකෙන් වෙන්නට යන අනතුරු පැහැදිලි වෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නට යන ලාභයක් තියෙනවා නම් ඒක අපට පැහැදිලිත් නැහැ. එතකොට ඒකෙන් ලාභයක් සිද්ධ වෙනවද අලාභයක් සිද්ධ වෙනවද මොකද්ද වෙන්න යන්නේ කියලා තේරෙන්නේ නැති වෙනකොට අපි නිකන් මධ්‍යස්තව ඒක දිහා බලාගෙන ඉන්නට පුළුවන් අපට 아무තු කම්පණයකුත් නැහැ 아무තු කඩාවැටීමකුත් නැහැ 아무තු උද්දාමයකුත් නැහැ මොකක්වත් නැහැ. ඒ අරමුණ පිළිබඳව අපි එක්තරා මධ්‍යස්ත ස්වરૂපයකින් ඒකට මුහුණ දෙනවා. එතන තියෙන්නේ අරමුණ පිළිබඳ පැහැදිලි නොවීමේ එක්තරා මධ්‍යස්ත ගුණයක් එතන බොහෝ කොට ප්‍රඥාවේ ඌනතාවය සති සම්පජඤ්ඤයේ ඌනතාවය නිසා කෙනෙකුට උපේක්ෂාව වගේ ගුණයක් ඒ විදිහට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒකටත් උපේක්ෂාව කියලා තමයි කියන්නට වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ తත්‍රමාජ්‍යත්තතා කියන චෛතසික ධර්මයේ කුසල චෛතසිකයක්. ඒක තමයි අපට උපේක්ෂා නැමැති ගුණය දියුණු කරන්නට මූලික වෙන චෛතසිකය. හැබැයි මේ උපේක්ෂා කියන මේ පුළුල් ගුණය අපිට යම් යම් අවස්ථාවල හඳුනා ගන්න පුළුවන් වෙනත් වෙනත් තව හුඟක් මනෝභාවයන් එකතු වෙලා. ඒකෙදි අපිට ගොඩක් වෙලාවට උපේක්ෂාවක් හැටියට දැනෙන්න පුළුවන් ඒක සැබෑ උපේක්ෂාවක් නෙමෙයි නමුත් එක්තරා මධ්‍යස්ත ගතියක් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ 아무තුවෙන් ප්‍රතිචාර දක්වන්නට යන්නෙත් නැහැ ඒකට එතන එතනට තව වචනයක් ඕනනම් අපිට කියන්න පුළුවන් යම් උදාසීන ගතියක් අරමුණු පිළිබඳ උදාසීන ගුණයක් ඇති වෙන්නට පුළුවන්. ඒක හුඟක් දෙනකොට උපේක්ෂාවක් වගේ දැනෙන්නට පුළුවන්. එතකොට ඒක අපි උපේක්ෂාවක් හැටියට හඳුනා ගන්නවා නම් ඒකට කිව යුත්තේ අඥාන උපේක්ෂාවයි කියලා. ඒ කියන්නේ ඒ අනුවන බව නිසා සති සම්පජඤ්ඤයෙන් තොර බව නිසා අවශ්‍ය තරම් ඒ කාරණය පිළිබඳ අවදිමත් නොවීම නිසා අපට 아무තු ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවි පවතිනෝ ඒක මනසේ තියෙන යහ ගුණයක් නෙමෙයි ඒක දුර්වලකමත් එක්කලා ඇති වෙන මධ්‍යස්ත ගතිය. දැන් ඒක අපිට හුඟක් වෙලාවට පේනවා හුඟා ආත්මාර්ථකාමී අටු අදහස් ආත්මාර්ථකාමී කියන වචනය ධර්මානුකූලව ගණන් ගත්තොත් වෙනත් අර්ථයක් තියෙන වර්තමානයේ ආත්මාර්ථකාමී කියලා කියන්නේ ආත්මලාභය කැමති වෙන කියන අදහසයි. බුදුදහමේ ආත්ම අර්ථකාමී කියන්නේ ආත්ම අර්ථය කැමතිනේ. ඒක උසස් පරමාර්ථයක්. ඒක උසස් මනෝභාවයක්. හැබැයි අදාත්මාර්ථකාමී කියන වචනේ පාවිච්චි කරන ආත්මලාභය කැමති වෙන තමන්ගේ රුචිකත්වයන් සම්පූර්ණ කරගන්න තමන්ගේ තෘෂ්ණාව සපුරා ගන්න අනුන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා හිතන ගතිය. ඒතකොට අන්න ඒ වගේ මමායනය මුල් කොටගත්තු ආත්ම තෘෂ්ණාව මුල් කොටගත්තු ආත්ම ලාභය ගැනම කල්පනා කරන ඒ බඳු චරිතවලට අනුන්ට මොනවා වුණත් ඒවැදී ලොකු කලබලයක් කම්පාවක් ඇති වෙන්නේ මොහොත ගොඩ ගලනවාද ලැබු ගිනි ඇති වෙනවාද භූමි කම්පා ඇති වෙනවාද තමන්ගේ ගෙදරට තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියාට තමන්ගේ දරුවාට මට මොකුත් වෙලා නැත්තම් අනිත් ලෝකෙම මොනවා වුණත් ඒක මට අදාළ නැහැ හොඳට කාලා නිදා ගන්න පුළුවන් ඒව ගැන මොකුත් ආතතියක් නැහැ දැන් එහෙම නැති කෙනාට ප්‍රවෘත්ති බලනකොටත් මානසික ආතතිය ඒකෙනුත් කම්පාවක් ඇති වෙනවා අල්ලපු රටේ සුලි සුලඟක් ඇවිල්ලා සුලි කුණාටුවක් ඇවිල්ලා භූමිකම්පාවක් ඇවිල්ලා ලැබුගින්නක් ඇති වෙලා කිව්වත් ඒත් අපිට ටිකක් හිතට අමාරු වෙනවා අපේ රටේ අනිත් අයට යමක් වුණා කිව්වත් අපිට ටිකක් අමාරුවක් වෙනවා ජාතිය විනාශ වෙනවා රට විනාශ වෙනවා ශාසනය විනාශ වෙනවා කිව්වත් අපිට ටිකක් අමාරුවක් ඇති වෙනවා හැබැයි අර එහෙම අර පටු ආකල්ප වලින් හිතන මනුස්සයෙක් මොකක්වත් 아무තු අමාරුවක් නැහැ උයාගත්තු දේ කාලා අගේට නිින්ද යනවා යනවා මානසික ආතතියක් නැහැ චිත්ත පීඩාවක් නැහැ 아무තු ගැටීමකුත් නැහැ මොකක්වත් ප්‍රශ්නයක් නැති ගතිය අපට පෙනෙනවා එතකොට එතන යම්කිසි අරමුණු කෙරෙහි මධ්‍යස්ත ගතියක් වගේ පෙනෙනවා ඒ තියෙන්නේ සති සම්පජඤ්ඤයෙන් තොර බව අඥාන බව නිසා ඇතිවෙන එක්තරා උදාසීන ගතිය. එතකොට ඒ අපි මුලින් පැහැදිලි කරපු අර අනුවණකම නිසා ඇතිවෙන උපේක්ෂාව වගේ ලක්ෂණය. ඒක උපේක්ෂාවයි කියලා කර්මානුකූලව කියන්නට බැරි උපේක්ෂාව කියලා කියන්නේ කුසලමය ගුණය. හැබැයි මෙතන උපේක්ෂාවෙන් ඇති කරන ස්වરૂපය ඇති කරන එක්තරා වංචක ධර්මයක් හැටියට, ක්ලේශ ධර්මයක් හැටියට, අඥානකමේ ප්‍රතිඵලයක් හැටියට ඒ මධ්‍යස්ත වෙන උදාසීන වෙන ගතියක් ඇති වෙනවා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි අපි සිහිපත් කළේ සමාධියෙන් ඇති කරන උපේක්ෂාව. සමාධියෙන් ඇති කරන උපේක්ෂාව කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ ඊටාම ගැඹුරට දියුණු වෙනකොට ඒකාග්‍රතාවයේ හේතු කොටගෙන අරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ නැති උස්පහත් වෙන්නේ නැති මධ්‍යස්ථ ගතියකට මනස පැමිණේ. ඒක තමයි අපිට හමු වෙන්නේ චතුර්ථ ධානය වගේ ගැන කතා කරනකොට උපේක්ඛා ඒකග්ගතා එතන ඒකාග්‍රතාවයයි උපේක්ෂාවයි පමණක් ඉතිරි වෙන තැනකට මනස පුහුණු වෙනවා. එතකොට මේ සමාධිය තුලින් ඇති කරන උපේක්ෂාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. දැන් අපිට විදර්ශනා මූලිකව නිර්වාණගාමිනී මාර්ගයට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ මේ කියන ප්‍රඥා මූලික උපේක්ෂාව. ඒතකොට ප්‍රඥා මූලික උපේක්ෂාව දෙවිධයකින් වර්ධනය වෙන්නට පුළුවන්. උපේක්ඛා පාරමිතාව හැටියට උපේක්ඛා බ්‍රහ්ම විහාරය හැටියට. එතකොට එකම උපේක්ෂාව පාරමිතාවක් හැටියට වැඩෙනකොට වෙනත් පැත්තක් බ්‍රහ්ම විහාරයක් හැටියට වැඩෙනකොට තවත් පැත්තක්. මේ දෙකම අපට දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට උපේක්ඛා පාරමිතාව කියන්නේ මොකද්ද? උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියන්නේ මොකක්ද? උපේක්ඛා පාරමිතාවයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට තමන්ගේ ඉන්ද්‍රියන්ගෙන් තමන්ට අත්විඳින්නට ලැබෙන සැප දුක හොඳ නරක ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා මේවා පිළිබඳව ඇලෙන්නෙත් නැතිව ගැටෙන්නෙත් නැතිව ලාභේදී උද්දාමයටපත් වෙන්නෙත් නැහැ අලාභේදී වික්ෂිප්ත වෙලා කඩා වැටෙන්නෙත් නැහැ සැපේදී උමතු වෙන්නෙත් නැහැ උද්දාමයටපත් වෙන්නෙත් නැහැ දුකේදී වික්ෂිප්ත වෙන්නෙත් නැහැ ඒ ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයන්හිම ඕනමන උන්නමන ගතියක් නැතිව ඒ කියන්නේ උස් පහක් වෙන්නේ නැතිව ඒ සැප දුක් දෙකම හොඳ නරක දෙකම නිന്ദා ප්‍රශංසා දෙකම ඒ හැම දෙයක්ම හේතුඵල වශයෙන් නුවණින් දකිමින් ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය ලෝක ස්වභාවය ලෝක ධර්මතා හැටියට දකිමින් ප්‍රඥාවෙන් යුක්තව අර සියලු ධර්මයන් කෙරෙහි එකසේ උස්පහත් නොවි පවතින්නට පුළුවන් ගතිය. එතකොට ඒ ගතිය තමයි උපේක්ඛා පාරමිතාව හැටියට දිනු කරන්නේ. ඊළඟට උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි කියලා කියන්නේ අනුන්ගේ ජීවිතවලට තමන්ගෙන් පරිබාහිර අන්‍ය පුද්ගලයන්ට අන්‍ය සත්වයින්ට යම්කිසි පීඩාවක් පැමිණෙනවා සැපයක් හෝ දුකක් හෝ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක තමන්ගේ පරිබාහිර අන්‍ය පුද්ගලයන්ට පැමිණෙනකොට ඒ සම්බන්ධව උස් පහත් නොවි මධ්‍යස්ත වෙන ගතිය. ඒ කියන්නේ දැන් බ්‍රහ්ම විහාරවල අනිත් බ්‍රහ්ම විහාරනේ මෙත්තා කරුණා මුදිතා එතකොට කරුණාව කියලා කියන්නේ අනුන්ට දුකක් පැමිණෙනකොට ඒ දුකින් මුදවන්නට උනන්දු වෙන ගතිය. මෙත්තාව කියලා කියන්නේ අනිත් අය සුවපත් කරන්න උනන්දු වෙන ගතිය. මුදිතාව කියලා කියන්නේ එසේ සුවපත් වෙලා ඉන්නවා දකින්නකොට තමන් තෘප්තිමත් වෙන සතුටු වෙන ගතිය. මේ මෙත්තාවට යන්නේ නැතිව කරුණාවට යන්නෙත් නැතිව මුදිතාවට යන්නෙත් නැතිව ලෝකයේ අන් අයට සිද්ධ වෙන හොඳ නරක සියල්ලක් දිහාම නොසැලී බලන්නට පුළුවන් මානසික ගුණය. එතකොට එතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒක නිකන් හරි අකෘතඥ බවක් වගේ නේ. එහෙම නැත්නම් නිකන් උදාසීන බවක් වගේ නේ කියලා හිතෙන්න පුළුවන්. දැන් අපි අර මුලින් කිව්වේ අර ආත්ම තෘෂ්ණාව ආත්මලාභයට ගිජු වෙච්ච පුද්ගලයා අනුන්ට මොනවා වුණත් සද්ද නැතුව ඉන්නවා. ගන් වතුර ගැලුවද මොහොත ගොඩ ගැලුවද ලැබුගිනි ඇවුලුනාද තමන්ගේ එලිපත්ත ළඟට එනකන් සියල්ල විනාශ වෙලා ගියත් ඒක මට අදාළ නැහැ මගේ ගෙදර අයට මට මොකුත් උනේ නැත්තම් එච්චරයි. එතකොට ඒ කියන ගතිය නෙමෙයි මේක. එතන තියෙන්නේ ආත්ම මූලික සංකල්පය නිසා අනිත් අය ගැන නොසිතන ගතියක් එතන ඒ ඒක ගොඩ නැගෙන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව අඥාන බව එහෙම නැත්නම් මෝහ මූලිකවයි ඒ தත්ත්වය ගොඩ මේ කියන தත්ත්වය ගොඩ නැගෙන්නේ ප්‍රඥාව මූල් කොටගෙන. ඒ කියන්නේ දැන් මේක අපිට පැහැදිලි කරගන්නට පුළුවන් මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ශාක්‍ය වංශය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තමන්ගේ අරම් පරපුර සමූල ඝාතනය කරන්නට ඉදිරිපත් වුණා විදුඩබ කුමාරයා. සේනාව අරගෙන ගිහිල්ලා විනාශ කරන්නට ගියා වෛර පිරිමහන්නට බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාව මහමග වැඩ ඉඳලා ඒක නැවැත්තුවා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා දෙවැනි වතාවටත් ආයෙත් ඉක්ම දෙවැනි වතාවත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා මේක නැවැත්තුවා. තුන්වැනි වතාවත් නික්ම ගියා. තුන්වෙනි වතාවත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා මේක නැවැත්තුවා. හැබැයි හතරවෙනි වතාව නික්ම යනකොට බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඊට පස්සේ ගිහිල්ලා සියලුම ශාක්‍යයන් නුඹ ශාක්‍යද ශාක්‍යද කියලා අහ අහ ඒගොල්ලන්ගෙන්ම උත්තරය අරගෙන බෙලිකප කප සියලු දෙනාම ඝාතනය කළා. බොහොම සුළු පිරිසක් හැරෙන්නට. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සිව්වෙනි අවස්ථාවේදී මධ්‍යස්ත වුණා. උපේක්ෂා සහගත වුණා. ඒ උපේක්ෂා සහගත උනේ ඔන්නෝහේ මැරිද්දෙන් කියලා නෙමෙයි. එහෙම නැත්තම් ඔච්චර දඟලනවා නම් ඔය කරුණේ කරගෙන නැසිද්දෙන් කියලා විදුඩබ කුමාරයා පිළිබඳව නොසතුටෙන් නුරුස්නා ගතියනොත් නෙමෙයි. එහෙම නැත්තම් මට ඔච්චර දඟලන්න බෑ කියන උදාසීන බවෙනුත් නෙමෙයි. ඒක මට අදාළ නෑ දැන් ඉතින් පුළුවන් ප්‍රමාණය රැක්කත් මට ඔච්චර කරන්න එහෙමත් නෙමෙයි. නම් කොහොමද එතනදී මැදිස්ත වෙන්නේ? රකින්නට පුළුවන් හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් ඒ කියන්නේ යම් දැන් යම් හේතුවක් ඵල දරන්නට එනවා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශාක්‍ය වංශය විසින් සාමූහිකව સિદ્ધ කරගත්තු කර්මයක විපාකයක් තමයි මේ විපාක දෙන්නට දැන් මේ විපාකය මතුවෙන්නට එනවා විපාකයේ විඳින්නට යෝග්‍ය පිරිසකුත් ඉන්නවා විපාකේ ක්‍රියාත්මක කරන්නට සුදුසු ඒ පාපයට කරගහන්න සූදානම් වෙන පුද්ගලයෙකුත් පුද්ගල සමූහයකුත් ඉන්නවා දැන් මේ කාරණා ටික එකට එකතු වෙච්ච තැන මේ කර්මය විපාක දෙන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේ බුදු නුවණින් දකිනවා පළවෙනි වතාවත් දෙවන වතාවත් තුන්වෙනි වතාවත් මේ తত্ত্বය තවමත් යටපත් කරන්න පුළුවන්. මේක ඇවිලෙන්නේ නැතිව මේ සාධක ටික එකතු වෙලා ඵලය නිර්මාණය නොවන තැනට තවමත් මේක විසිරුවා හරින්න පුළුවන්. ඒ විසුරුවා හරින්නට පුළුවන් බව දකින තාක්කල් උන්වහන්සේ කරුණාවෙන් සහ මෛත්‍රියෙන් ඉදිරිපත් වෙලා ඒ తত্ত্বය මැඩපවත්වනවා. හැබැයි ඊළඟට සිව්වෙනි අවස්ථාවේදී උන්වහන්සේ දකිනවා දැන් මේ తত্ত্বය මොහු පුරා ගිහිල්ලා. පුරා ගිහිල්ලා දැන් අපි දන්නවනේ දැන් ඕනම දෙයක් පළදරන්නට ගත වෙන යම් කාලයක් තියෙනවනේ. භෞතිකවත් ආධ්‍යාත්මිකවත් එහෙමයි. එතකොට දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා පස්චිම භවික. පස්චිම භවික කියන්නේ ඒගොල්ලෝ උපදින්නෙම ඒ භවයේ රහත් වෙලා සසර ගමන නිම කරන්නේ. ඒගොල්ලෝ මරන්න හැදුවත්, කොටන්න හැදුවත්, පුච්චන්න හැදුවත් ඒ කිසිවකට කිසිවකින් ජීවිතේ විනාශ නොවි අනිවාර්යයෙන්ම ඒ ජීවිතේ අරහත් මාර්ගඥානෙ සාක්ෂාත් කරනවා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ උත්සාහ කළොත් රහත් වෙන්න පුළුවන්. උත්සාහ නොකළොත් ඒක යටපත් වෙලා යන්න පුළුවන්. මහදන සිටු පුත්‍රයා වගේ. උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. හැබැයි ඒ සාධක මතු කරගත්තේ නැහැ. හැබැයි අර සංකිච්ඡහාමුදුරුව වගේ ගත්තන් පස්සේ මව් කුසේ ඉඳද්දිම අම්මා නැති වුණා අම්මා ගිනි කොට දාලා පිලිස්සුවා ඒ පුලුස්සනකොට අර සොහොන් පල්ලා අර උල් වලින් ඇන ඇන මේ මලමිනිය පෙරලනකොට ඒ උල ඇනිලා කුස පැලිලා අර දරු ඇතුලේ ඉන්න දරුවා එළියට වීසෙනවා එතකොට එහෙම වීසි වෙලා හරි ජීවිත රැකෙනවා ඒ භවය තුල අනිවාර්යෙන් රහත් වෙන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ භවය තුල ඒ ඵලය මොහු කුරා යා යුතුයි ඒතර මොහුකුරා යා යුතු නිසා ඒක වළක්වන්නට බෑ. හැබැයි සමහර තැන්වලදී මහදන සිට පුත්‍රයා වගේ ගත්තාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මිනිස්සයා උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. රහත් වෙන්න තිබුණා කිව්වට රහත් උනේත් නැහැ සෝවාන් ඵලයටවත්පත් උන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සාධක තිබුණා වුණාට ඒක පස්චිම භවික தත්වෙට මොහු කුරා ගිහිල්ලා නැහැ. උත්සාහ කළා නම් නිම කරගන්න තිබුණා. උත්සාහ නොකළා නම් ඒක ව්‍යර්ථ වෙලා යනවා. අජාසත් කුමාරයාට පාප මිත්‍ර ඇසුරත් එක්කලා පීතෘ ඝාතනය නොකරගත්තා නම් කම්මාවරණ ඇති කරගත්තේ නැතිනම් ඔහුට පුළුවන්කම තිබුණා මේ භවය තුල සෝවාන් මාර්ගඥානෙ සාක්ෂාත් කරගන්න. නමුත් මේ අවස්ථාව අහෝසි කරගත්තා. අහෝසි කරගෙන වළක්වාගත්තා. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ යම් යම් දේවල් පළ දරන්නට හේතු සැකසෙන අවස්ථා තියෙනවා. ඒ හේතු මොහු කුරා ගිහිල්ලා වැලැක්විය නොහැකි ආකාරයෙන් යහපත හෝ අයහපත හෝ ඵලදරන අවස්ථා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සංස්කාර වශයෙන් දකිනවා. මේ මේ මේ ඵලය ගොඩ නැගෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවද? ඒවා කොහොමද සංස්කරණය වෙලා අවසාන ඵලය ගොඩ නගන්නට ගත වෙන කාලය කොතෙක්ද? දැන් පුද්ගලයෙක් දිහා බැලුවහම උනත් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරයත්තා ඥානය තුලින් දකිනවා ආසයානුසය ඥානය තුලින් දකිනවා මේ තනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ප්‍රමාණය මෙච්චරයි එතකොට මේ ප්‍රමාණයෙන් වර්ධනය කළොත් මේ භවය තුල රහත් වෙන්න පුළුවන් අනාගාමී වෙන්න පුළුවන් සෝවාන් වෙන්න පුළුවන් එතකොට ඒක තථාගතයන් වහන්සේ දකිනවා ඒතරේ දකින්නේ මේ මේ සාධක ගොනු කළොත් මෙන්න මේ විදිහට ඒක පළ දරනවා එතකොට සමහර කෙනෙක්ව දකිනවා මේ තනත්තා මෙහෙම ගියොත් තව මෙච්චර කල්ප ගානකින් මේ තනත්තාට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ඒක නිකන් අනාවැකියක් නෙමෙයි. බුදුවරු අනාවැකි කියන්නේ බුදුවරු දේශනා කරන දෙයට කියන්නේ විවරණ දෙනවා. ඒ විවරණ දෙනවා කියන්නේ මේ තියෙන සාධක අනුව සිද්ධ වෙන්නට යන දේ විවරණය කරනවා, විවෘත කරනවා. ඒක පැහැදිලි කරනවා. එහෙම නැත්නම් බුදුවරු අනාවැකි අනාවැකි වල තියෙන්නේ අනුමාන වශයෙන් තියෙන සාධක හඳුනාගෙන මෙහෙම මේක මෙහෙම වෙනවා කියලා යම්කිසි ඒක කියන කෙනාටවත් හරියට විශ්වාසයක් නැහැ එහෙම වෙනවද නැද්ද කියලා. බුදුවරුන්ගේ ප්‍රකාශන එහෙම නෙමෙයි. උන්වහන්සේලා හරියට දැනගෙනයි ඒ දේ කියන්නේ ඒ දේ කරන්නේ. එතකොට අර විදුඩබ කුමාරයා පිය අවස්ථා තුනකදී මේක වලක්වලා සිව්වෙනි අවස්ථාවේ බුදුහාමුදුරුවෝ නිහඬ වෙන්නේ දැන් මේ කර්මානුරූප මේ සාධක එකතු වෙලා මේ ඵලය ගොඩ නැගෙන්නට ඒක මුහුකුරා යන්නට යෝග්‍ය තැනට ආවා එහෙම තැනකට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ මැදිහත් වුණා කියලා ඒක වෙනස් කරන්නට බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ ਸਰව බලධාරී කියන තැන නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ਸਰවඥ. වහන්සේ සමස්තය අවබෝධ කරගෙන තියෙනවා. ලෝක ධර්මතාවල ස්වභාවය තමයි බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ධර්මතා කියන්නේ. ඒක බුදුහාමුදුරන්ට වෙනස් කරන්න පුළුවන් නම් ඒක ධර්මතාවයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ හේතුඵල ක්‍රියාවලිය ඒක ධර්මතාවයක් හැටියට පළදරන තැනට එනකොට ඒක තථාගතයන් වහන්සේට වළක්වන්න නවත්තන්න බෑ. ඒක ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නට ඉඩ හරිනවා හැරෙන්නට. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථා තුනකදීම කරුණාව මෛත්‍රිය පාදක කොටගෙන ක්‍රියාත්මක අර සමස්ත ජනතාව කෙරෙහි මේ කියන්නේ ශාක්‍ය ජනපදයේ සියලු ජනතාව කෙරෙහි වගේම විදුඩබ කුමාරයා ඇතුළු ඒ පිරිස කෙරෙහි කරුණා එතකොට මේගොල්ලෝ මේ අපරාධය කරගත්තාම මේ විදිහේ දුකක් විඳිනවා කියලා දන්නවා. අර අය මේ කර්මයේ විපාක දෙනකොට මේ විදිහේ විනාශයකට පැමිණෙනවා කියලා දකිනවා. එතකොට මේ දෙක මේ දෙපාර්ශ්වය කෙරෙහිම කාරුණිකව බුදුරජාණන් වහන්සේ එතනදී ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන කරුණා බ්‍රහ්ම විහාරය ක්‍රියාත්මක වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ කරුණාව තථාගතයන් වහන්සේගේ මෛත්‍රිය හැම විටම ප්‍රඥා ඥාන සංප්‍රයුක්ත නිසා ඒක මහා ප්‍රඥාවෙන් යුක්ත නිසා තථාගතයන් වහන්සේ කරුණාවෙන් ක්‍රියාත්මක විය යුතු තැන කාරුණිකව ක්‍රියාත්මක වෙනවා එසේ ක්‍රියාත්මක විය නොහැකි තැන එතකොට එතන කරුණාව ඵලදායක මනෝභාවයක් වෙන්නේ නැහැ එතන කරුණාව කියන්නේම දුකටපත් වෙච්ච කෙනා දුකින් මිදවීම සඳහා කරන කටයුත්ත එතකොට ඒක එතනදී ඵල දරන්නේ නැහැ එතනදී තථාගතයන් වහන්සේ ඒ සම්බන්ධව දකින්නේ උපේක්ෂා සහගත එතකොට ඒ කියන උපේක්ෂාව ඥාන සංප්‍රයුක්තවයි ගොඩනැගෙන්නේ. දැන් අපට සාමාන්‍ය ජීවිතේ වෙන්නේ අපට කරන්න පුළුවන් දේ මොකක්ද බැරි දේ මොකක්ද වළක්වන්න පුළුවන් දේ මොකක්ද වැළැක්විය යුතු දේ මොකක්ද නොවැළැක්විය යුතු දේ මොකක්ද ක්‍රියාත්මක වෙන්න ඉඩහළ යුතු දේ මොකක්ද මේවා අපට පැහැදිලි නෑ පැහැදිලි නැත්තේ හේතුව ඵලය මේ මේ ලෝක ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන හේතුප්‍රත්‍ය පිළිබඳව අපට පරිපූර්ණ වැටහීමක් නැති නිසා සෝවාන් පුද්ගලයෙකුට යම් ප්‍රමාණයකට වැටහීමක් ඇති වෙනවා අනාගාමී පුද්ගලයෙකුට ඊට වැඩිය රහතන් වහන්සේ නමකට ඊට වැඩිය ඇති වෙනවා මහරහතන් වහන්සේ නමකට ඊට වැඩිය ඒ හේතුඵල ඥානය තියෙනවා එතකොට සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥන් වහන්සේලාට ඊටත් වැඩිය ඒ හේතුඵල ඥානය තියෙනවා පසේබුදුවරයෙකුට ඊට වඩා පුළුල් විදිහට ඒ හේතුඵල ඥානය තියෙනවා සම්මා සම්බුදු කෙනෙකුට ਸਰව සම්පූර්ණයෙන් සමස්ත විශ්ව ධර්මතාවයන් පිළිබඳ සංස්කාර ඥානය තියෙනවා. ඒවා ගොඩ නැගෙන්නේ කොහොමද? විකෘති වෙන්නේ කොහොමද කියන මේ සමස්තය පිළිබඳ. එතකොට ඒ නිසා බුදු කෙනෙකුට තමයි හරියටම කරුණාව අවශ්‍ය තන කරුණාව, මෛත්‍රිය අවශ්‍ය තන මෛත්‍රිය, උපේක්ෂාව අවශ්‍ය තන උපේක්ෂාව, ප්‍රඥා මූලිකව ඥාන සංප්‍රයුක්තව එහි උපරිම තලයෙන් පවත්වන්නට පුළුවන් වෙනවා. ඒතොර අනිත් අනිත් අයට ඒවා පවත්වන්න පුළුවන් වෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි අපේ කරුණාව තීරණය. ඒ කියන්නේ කරුණාව කියන්නේ දුකටපත් වෙච්ච පුද්ගලයා දුකින් මුදවා ගන්නට වෑයම් කිරීම. ඒතර අපේ ප්‍රඥාව තියෙන්නේ මේ භෞතික දේවල් සම්බන්ධව විතරනම් අපේ කරුණාව මතුවෙන්නේ භෞතික ලෝකයට සීමා වෙලා. ඒ කියන්නේ අපට අනුන්ගේ බඩගින්න පිළිබඳ කරුණාවක් ඇති වෙන්න පුළුවන්. අනුන්ගේ අසනීපය පිළිබඳ කරුණාවක් ඇති වෙන්න. අනිත් අයට ගෙයක් නැතුව ඉන්න තැනක් නැතුව ඉන්නේ. අනිත් කෙනාගේ දරුවට ඉස්කෝලේ යන්න නැතුව මේවා ගැන අපට කරුණාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා පුළුල් ප්‍රඥාවක් තියෙන්නට ඕන ඒ පුද්ගලයා විඳින මානසික පීඩාව දැකලා මේ මානසික පීඩාවට දුරු කරගන්න උදව් කරන්න අපට අර භෞතිකත්වයේ ඉක්මවා ගිය ඊට වඩා එහාට ගිය ප්‍රඥාවක් තිබුණොත් තමයි අර මානසික පීඩාව හඳුනාගෙන ඒන් නැගී සිටින්නට උදව් කිරීමේ කරුණාව අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඊටත් එහා ගිය ප්‍රඥාවක් අපට තිබුණොත් තමයි මේ සත්වයාගේ සාංශාරික පීඩාව හඳුනා ගන්නට පුළුවන්. ඒ සාංශාරික පීඩාව හඳුනාගත්තොත් තමයි සත්වයාට ඒ සාංශාරික දුකෙන් මිදෙන්නට අපට යම්කිසි සහායක් වෙන්නට නැඹුරුතාවයක් ඇති වෙන්නේ, ඒ බඳු කරුණාවක් ඇති වෙන්නේ. එතකොට ඒ අපේ කරුණාවේ ප්‍රමාණයන් තීරණය වෙන්නේ අපේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්ක. ඉතින් තථාගතයන් වහන්සේ මහා ප්‍රඥ නිසා උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ මෛත්‍රිය, උන්වහන්සේගේ මුදිතාව වගේම උන්වහන්සේගේ උපේක්ෂාව මහා ප්‍රඥාවෙන් යුක්තවයි ජනිත ඉතින් අපි අපට අපට යම් යම් ප්‍රමාණයකට හේතුඵල ප්‍රඥාව තියනවාද විදර්ශනා ප්‍රඥාව තියනවාද ඒ ඒ ප්‍රමාණයට තමයි අපේ උපේක්ෂාව වර්ධනය වෙනවා. සමහර කෙනෙකු තුල තියෙන්නට පුළුවන් දැන් බුදු කෙනෙක් වූ එහි උපරිම තලයේ ඉන්නවා. අනෙක් සාමාන්‍ය කෙනෙකුට සමහර වෙලාවට කරුණා මෛත්‍රිය අඩු වෙලා උපේක්ෂාව බහුලව ප්‍රගුණ කරලා තියෙන්න පුළුවන් සාමාන්‍ය ශ්‍රාවකේ. එතකොට එහෙම කෙනාට අර කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන තනවත් කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නේ හැමතැනම මධ්‍යස්ථ භාවයෙන් පවතින්න පුළුවන්. එතකොට ඒක උන්වහන්සේ රහත් වෙලා නම් උන්වහන්සේ කෙලෙස් නැසලා නම් උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ලෝකයට උදව් කරන්න පුළුවන් අවස්ථාවක් නමුත් උදව් කරන්න ක්‍රියාත්මක වෙන්නේ දැන් සමහර ශ්‍රාවකයෝ ඉන්නවා ජීවිත කාලෙටම උන්වහන්සේලා ලෝකෙට දහම් දෙසලා නැහැ. අරහත්ත්වයටපත් වෙලා. අරහත්ත්වයටපත් වෙලා සුවසේ ජීවිතේ පවත්වලා තින අනුන්ට දහම් කතාවක් කරලා නැහැ. අනුන් දුකින් මුදවන්නට වෑයම් කරලා නැහැ. දැන් අපි හිතමු බක්කුල මහරහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේ අවුරුදු 160ක් ආයු වින්දනය කරනවා නිරෝගී සම්පන්නිය තියෙන. ඒතර උන්වහන්සේ දේශනා කරපු දේශනාවක් කියලා කොතනකවත් අපිට දකින්න නැහැ. එතකොට නාලක හාමුදුරුවෝ මොණෙය වත පුරන වීරෙන් අධිකව එක ශාසනයක එහෙම කරන්න ක්‍රියාත්මක උනේ නාලක හාමුදුරුවෝ විතරයි. මේ ගෞතම බුද්ධ ශාසනය. ඒතර තරම් අධික වීරෙන් උන්වහන්සේ ක්‍රියාත්මක කරනවා. හැබැයි කිසිදාක අනුන් සසර දුකින් මුදවන්නට කියලා දහම් දේශනා කරපු අවස්ථාවක් නෑ ඒ එහෙම කෙරෙන්නෙත් නෑ මොණෙය වත ප්‍රගුණ කරන කෙනෙක් අත. එතකොට අන්න ඒ වගේ ගත්තහම සමහර ශ්‍රාවකයන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. උන්වහන්සේලා අර එක පැත්තක් පුරුදු කරලා තියෙනවා. සමහරු කරුණාව ගොඩාක් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ නිසා අනිත් අයට උපකාර කරන්න ක්‍රියාත්මක. සමහරු මෛත්‍රිය ප්‍රගුණ කරලා තියෙන නිසා මෙත්තා සහගත ගුණය. දැන් අපි මීට පෙරත් සිහිපත් කළා මට මතක හැටියට එක අවස්ථාවක දැන් සීවලි මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍ර. හැබැයි මේ ශාසනයේ ප්‍රත්‍ය ලබන්නට සුදුස්සන් අතරින් අග්‍ර වුණේ සුභූති මහරහතන් වහන්සේ. ඒතර ප්‍රත්‍යලාභය කියන එක එකක් ප්‍රත්‍යලාභයට සුදුසුකම කියන එක තවත් එකක් හැටියට. එතකොට මොකද්ද මේ දෙක වෙනස? ප්‍රත්‍යලාභීන් අතර අග්‍රවුනේ සසරේ බොහෝ කොට අනිත් අයට දීලා තියෙන. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන් සන්තක ධන සම්පත් පරිත්‍යාග කරලා තියෙන. එතකොට මේ කැපකිරීම නිසා උන්වහන්සේට කොතන ගියත් ඒ සම්පත් හිමි වෙනවා. ඒක වළක්වන්නට බැහැ ගන්න. හැබැයි සුභූති හාමුදුරුවෝ ළඟ තිබිච්ච ගුණය තමයි සුභූති මහරහතන් වහන්සේ උන්වහන්සේ ගෙයක් ගෙයක් පාසා පිණුසිඟා ගිහිල්ලා පින්ඳපාත ටික ලැබෙන තෙක් මෛත්‍රී ධානයට සමවදින්. එතකොට මේ මෛත්‍රී ධානයේ නැගී සිටමින් තමයි අර මහජනතාවගේ පින්ඳපාත දාණය පිළිගන්නේ. එතකොට යමෙකුට දුන්නහම වඩාත් ඵලදායක වෙනවා නම් ඒ මොහොතේ ධානයෙන් නැගී සිටි ඒකත් මෛත්‍රී ධානය. සියලු සත්වයන් කෙරෙහි පවතින මෙත්තා සහගත ධානය. එතකොට එයින් නැගී සිටි සුභූති මහරහතන් වහන්සේට දෙන්න සුදුසුකම් අතරින් උන්වහන්සේ යෝග්‍යයි. සීලය යෝග්‍යතාවයක්, ගුණය යෝග්‍යතාවයක්, සමාධිය යෝග්‍යතාවයක්, ප්‍රඥාව යෝග්‍යතාවයක්. දැන් ඒ ඒ මොහොතේම උන්වහන්සේ ඒ ගුණය මතු කරගෙන ඒ ගුණය මත පිහිටා සිටගෙන අර පින්නපාතේ පිළිගන්නවා මොකටද මේ දානේ පූජා කරන දායකයාට එය මහත්ඵල වේවා කියන මෛත්‍රී සහගත අදහස. එතකොට සුභූති මහරහතන් වහන්සේ ප්‍රත්‍ය ලබන්නට සුදුසුකම් ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වුණා සීවලි මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වුණා. ඒකෙන් අදහස් කරන්නේ සීවලි මහරහතන් වහන්සේ ළඟ ලබන්නට සුදුසුකම තිබුණ නැහැ කියන එක නෙමෙයි. නමුත් අර සුභූති මහරහතන් වහන්සේගේ තිබිච්ච විශේෂත්වය තමයි පින්නපාත දානයක් ලබන ලබන වාරයක් පාසා උන්වහන්සේ අර මෛත්‍රී දාණයට සමවැදලා ඒ නැගී සිටමින් ඒ දාණය පිළිගන්නවා. එතකොට එතකොට උන්වහන්සේ මෙත්තාව කියන එක උපරිමයෙන් ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට තව දැන් සම්බුද්ධ ශාසනයේ සද්ධා සම්පන්න භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර සද්ධාවෙන් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර රට්ටපාලහාමක. එතකොට ඒ වගේ එක එක භික්ෂුන් වහන්සේලා තුල එක් එක් ගුණයන් ප්‍රගුණ කරලා තිබුණා එක එක ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන විශේෂත්වය තමයි ඒ හැම ගුණයක්ම ප්‍රගුණ කරලා තිනවා. ඒක ඇබ්බැහියක් හැටියට වාසනා ගුණයක් හැටියට නෙමෙයි පවත්වන්නේ එතනට අවශ්‍ය විදිහට. දැන් මෙත්තාව ප්‍රගුණ කරපු ශ්‍රාවකයා ඒක වාසනා ගුණයක් හැටියටයි පවත්වාගෙන යන්නේ සාංශාරික පුරුද්දක් හැටියට. කායගත සතිය ප්‍රගුණ කළ සරියුත් මහරහතන් වහන්සේ ඒක වාසනා ගුණයක් හැටියටයි රහත් වුණාට පස්සේ පවත්වාගෙන යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දේවල් පවත්න්නේ අවශ්‍යතාවයේ අනුව ඒ ඒ තැන ඒ පුද්ගලයාගේ යහපත පිණිස. එතකොට ඉතින් මේ බුදු කෙනෙක් මේ මානසික தත්ත්වයන් පවත්වන මට්ටමින් අන් අයට ඒක පවත්වන්නට බැරි වුණාට ඥාන සංප්‍රයුක්තව ඒ උපේක්ෂා ගුණය පුහුණු කරනවා නම් අපට තමන් පිළිබඳ ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ ඒක තමන්ට බලපාන අවස්ථාවලදී ඒන් උස්පහත් නොවි කම්පණයටපත් නොවි සමබරව මනෝභාවයන් පවත්වන්නට හැකි බව උපේක්ෂා පාරමිතාවයි තමන්ගෙන් පරිබාහිර අන්‍ය පුද්ගලයින්ට ඒ විදිහට පැමිණෙන ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මයන්හිදී ලෝක ධර්මතාවයන් නුවණින් දකිමින් වෙනස් කළ හැකි තැන වෙනස් කරනවා නමුත් වෙනස් කළ නොහැකි තැන ඒ පළදරන් නැති තැන තමන් වහන්සේ ඒ පිළිබඳව මනසේ වෙනසක් ඇති කරගන්න නැතුව ඒ දිහා මධ්‍යස්තව බලන්නට එය මධ්‍යස්තව ඉවසන්නට උස්පහත් නොවි එය ඉවසන්නට පුළුවන් ගතිය තමයි උපේක්ෂා බ්‍රහ්ම විහාරයයි කියලා කියන්නේ. එතකොට මේ කියන උපේක්ෂා පාරමිතා උපේක්ෂා බ්‍රහ්ම විහාරය කියන තන ප්‍රඥා මූලික ගතිය. ඒක අර ධානයේදී වගේ ඒකාග්‍රතා මූලිකව නෙමෙයි. මෙතන ඥාන සම්ප්‍රයුක්ත. එතකොට තව කෙනෙකුට අඥාන බව නිසා අර අර කියන අර මුලින් කිව්ව විදිහට සති සම්පජඤ්ඤයෙන් තොර බවත් එක්ක ආත්මමූලික සංකල්පත් එක්කලා දේවල් වලට ප්‍රතිචාර නොදක්වා ඒවා පිළිබඳව ගැටෙන්න යන්නේ නැතිව එක්තරා උදාසීන බවකින් පවතින්න පුළුවන් ඒකත් උපේක්ෂාවක් වගේ තමයි ලෝකයට පෙනෙන්නේ ඉතින් ඒක එක්තරා මධ්‍යස්ත ගුණයක් තමයි නමුත් මේ මධ්‍යස්ත භාවයේ ගොඩ නැගෙන්නේ අඥාන බවත් එක්කලා එතකොට ඔය විදිහට මේ උපේක්ෂාව කියන එක ගොඩාක් පුළුල් ධර්මතාවයක්. ඒ පුළුල් ධර්මතාවය තුළ මේ බොජ්ජංග ධර්ම කතාවේදී දැන් මේ බෝධිපාක්ෂික ධර්මවල කතා කරන්නේ බොජ්ජංගවලදී මේ උපේක්ෂාව. ඒ බොජ්ජංග කතාවේදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අර తත්‍ර මජ්ජත්තතා කියන ඒ ගුණය. ඒ කියන්නේ බොජ්ජංග කියලා කියන්නේ බෝධියේහි අංගයක් බවට පත් බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කරන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඥානයන් ගොඩනගන්නට අපි මීට පෙරත් සඳහන් කළා ඉන්ද්‍රිය සමතාවය තියෙන්නට එතකොට මොකක්ද ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තිබුණත් වැඩක් නැහැ එකක් පරයා එකක් යනවා ඒ ක්ලේශ ප්‍රහාණය සිද්ධ කරන්නට සමත් වෙන්නේ නැහැ අපි උදාහරණයක් හැටියට ඒක සිහිපත් කළා අපේ කොවිද හම්දුරෝ සිහිපත් කළ උදාහරණය අර හරියට මේ ඩිජිටල් ලොක් එකක ඒ කියන්නේ අංක කරකවලා අරින වහන අගුළු තියෙනවනේ දැන්. එතකොට දැන් බෑග් වල එහෙම තියෙනවා. එතකොට ඒ අංක කරකවන එක අපි හිතමු අංක පහක් තියෙනවා ඒ අංක පහෙන් එක අංකයක් හරියට කරකෙව්වයි කියලා ලොක් එක ඇරෙන්නේ දෙකක් තුනක් හතරක් කරකෙව්වයි කියලා ලොක්කේ කැරෙන්නේ නැහැ. පස්වෙනි එකත් හරිතන්ට කැරකුණොත් තමයි ලොක්කේ කැරෙන්නේ. ඒ වගේ තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය ඇති වුණොත් තමයි ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැත්තම් කොච්චර වැඩිලා තිබුණත් ඒ අදාළ කාර්ය සිද්ධ වෙන්නේ අර සමතාවය ඇති වෙනකන් ඊළඟට ආරේෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක් සිතක එක් බලයෙන් ගොඩ නැගෙනවා එක් බලයෙන් කියලා කියන එකේ තේරුම අර ඩිජිටල් ලොක් එකේ අංක ටික කැරකෙනවා වගේ හරි තැනට ඔක්කොම ටික සමබරව පිහිටන්නට. ඒ සමබරව පිහිටියොත් තමයි ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කියන සමතාවය ඇති කරන ගුණය තමයි පත්‍රමජ්ජත. එතකොට ඒක බොජ්ජංග කියලා හඳුන්වන්නේ බෝධියෙහිම අංගයක් වෙන්නට ඕන එක. ඒ කියන්නේ බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඒක වෙනම පැත්තකින් තියෙන ගුණයක් නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ක්‍රියාත්මක වෙන ආර්ය ශ්‍රාංක මාර්ගය සහ මේ බෝධිපාක්ෂික ධර්මයන්හි සමතාවය ඇති කරන ගුණය අවශ්‍ය මට්ටමට තිබුණොත් විතරයි මේ කියන ක්ලේශ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ඒක බොජ්ජංග ඒක බෝධියෙහිම අංගයක්. ඒක අවබෝධයෙහිම අවබෝධ ක්‍රියාවලියෙහිම අංගයක් හැටියටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි උපේක්ෂා පාරමිතාව හැටියට උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ හැටියට සාකච්ඡා කරනකොට එතන තව ප්‍රඥාව ආදී තව මනෝභාවයන් ගොඩක් එතන එකතු වෙනවා. ඒක පුළුල් මනෝභාවය. නමුත් මේ බොජ්ජංග කතාවේදී උපේක්ඛා සම්බොජ්ජංගයයි කියන තැන විශේෂයෙන්ම අර తත්‍ර මජ්ජත්තතා කියන මේ චිත්තචෛතසික ධර්මයන් සමතුලිත කරන වේග සමතාවය ඇති කරන ගුණය. දැන් අපි ආය අර මුල් උදාහරණයට ගියොත් එකම බරක් ඔසවාගෙන යන දෙදෙනෙක් එක්කෙනෙක් කකුල වේගයෙන් තියලා අනිත් එක්කෙනා හිමින් තියන්නට ගියොත් ඒක වැඩි දුරක් අරගෙන යන්න බෑ දගෙන වැටෙනවා. ඒතර දෙදෙනාගේම කකුල් මාරු වෙන්නට ඕන එක්තරා සම ස්වභාවයක. ඒතර සමස්වභාවයෙන් කියලා අදහස් කරන්නේ දැන් එක්කෙනෙක්ගේ කකුල් දිගන අනිත් එක්කෙනාගේ කකුල් කොටන කකුල් කොට කෙනා ළඟ ළඟ වේගයෙන් අඩිය තියන්න වෙන්න පුළුවන් කකුල් දිග කෙනා ඈතින් කකුල තියෙන නිසා වඩා ඈතින් හිමින් සැරේ අඩිය තියන්න වෙන්න පුළුවන් එතකොට කකුල් දිග කෙනා ඈතින් අඩිය තියෙන නිසා එකවරක් ඒ කකුල මාරු කරනකොට කකුල් කොට කෙනා දෙපාරක් මාරු කරන්න වෙන්න පුළුවන් ඒ නිසා එතන වාර ගන්න නෙමෙයි වැදගත් වෙන්නේ වේග සමතාවය. අන්න ඒ වගේ ඒ ඉන්ද්‍රිය සමතාවය ඇති කරනකොට සද්ධාවෙන් කොච්චරද ප්‍රඥාවෙන් කොච්චරද කියන ප්‍රමාණය නෙමෙයි වැදගත් අර අදාළ ඵලය ගොඩනගන්නට එහි වේග සමතාවය. ආරෂ්ඨාංග මාර්ගයේ ගොඩ නැගෙනකොට ඒ ආරෂ්ඨාංග මාර්ගයේ මේ ධර්මයෙන් කොච්චරද මේ ධර්මයෙන් කොච්චරද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒවායේ අදාළ ඵලය ගොඩනගන්නට අවශ්‍ය සමතාවය තියෙනවා. අන්නේ කියන සමතාවය නිර්මාණය කරන්න මේ తත්‍ර මජ්ජත්තා කියන ගුණය තුලින්. ඒ නිසා තමයි බෝධිපාක්ෂික ධර්ම කතාවේ උපේක්ඛා කියන බොජ්ජංග ධර්මය පරමාර්ථ ධර්මයක් හැටියට ගත්තහම తත්‍රමජ්ජත්තතා කියන චෛතසිකයයි එතන යෙදෙන්නේ කියන බව පැහැදිලි කරන්නේ. නමුත් තත්‍රමජ්ජත්තතා කියන චෛතසිකය විතරක් අපි විස්තර කරගත්තොත් අර උපේක්ෂා කියන පාරමිතා ගුණය, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර ගුණය ਸਰව සම්පූර්ණයෙන් ඒ චෛතසික ධර්මයෙන් කියවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි අතන තියෙන්නේ තව චිත්තචෛතසික ධර්ම බොහොමයකින් යුක්ත වෙච්ච පුළුල් මනෝභාවයක් ඒක එක්තරා ගුණයක් මෙතන මේ කියන්නේ එක්තරා චෛතසික ධර්මයක් බොජ්ජංග කතාවේදී මේ චෛතසික ධර්මයේ වැදගත් වෙන්නේ මොකක් නිසාද අර චිත්ත චෛතසික ධර්මයන්ගේ සමතුලිත භාවය ඇති කළොත් විතරයි චතුරාර්ය සත්‍ය අවබෝධය නැමැති ප්‍රතිඵලය ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා එය බොජ්ජංග ධර්මයක් හැටියට දක්වනවා ඉතින් එහෙමනම් මම හිතනවා අද දවසේ අපේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා එතකොට අපි අද කතා කළේ බෝධිපාක්ෂික ධර්මයන්හි එක්වරක් පමණක් යෙදෙන චෛතසික ධර්ම 9ක් තියෙනවා. ඒ 9 අතරින් උපේක්ඛා කියන ගුණය නියෝජනය කරන తත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මය පිළිබඳව. ඒතර ඉතිරි චෛතසික ධර්ම පිළිබඳව අපි ලබන සතිවල කතා කරමු. හැබැයි ලබන සතියේත් අපිට ධර්ම සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලබන සතියේ මට හදිසි කටයුත්තකට බැහැරට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලබන සතියේ ධර්ම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊළඟ සතියේ අපි ඉතුරු කාරණා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. එවනම් අද ධර්ම දේශනාව මෙතනින් නිමවටපත් කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.